අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 121 වෙනි අපේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක් වැඩමුළුව පැත්තෙන් බලනකොට අපේ අවසාන සැසිවාරේ ඉතින් අපි ඒකේ මුල් කොටස පුරුදු පරිදි පසුගිය දවස්වල කරා වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ස්වරූපයෙන් පටන් අරගන්න නැත්නම් ධර්ම සාකච්ඡාවක ඒ ධර්ම සාකච්ඡා නිමා වුණාට පස්සේ අපි වැඩමුළු සංවිධානයේට මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා වැඩමුළුවේ නිමාව සටහන් කරන්න. ඒක ඉස්සෙල්ලා අපි දැනට ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන විදිහට කාන්ති උපාසකම්මට අපි මතක් කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී 8ත් පමණ පරියංගය තුල සිටින විට හිඳින ඉරියව්ව බලා සතිමත්ව සිටින විට එක පාරටම සිරුරේ පුරු ගැලවි බුරුල් වුණා. සීතල දිය දහරක් ඇඟ තුල ගියා දැනුණා. බය ආවත් ඔබ වහන්සේ පැහැදිලි කළ පරිදි සතිමත් වුණා. පසුව උදේ සිට ඇඟ වෙවුලන ගතියක් හා බඩ බුරුල්ව টয়ලට් යාමක් ඇත. මේ ගැන යමක් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. ඒ බඩේ යන්නේකට ගෝයෙන් කජී කියන්නේ සංස්කාර පිට වෙනවා කියලා. ඒ දවස් 10 රිට්‍රීට් ගියාම කට්ටියකට ඉඳපු ගමන් මේ යන්න පටන් සංස්කාර පිට වෙන්න පටන් ගන්නවා කියලා ගණන් ගන්නෑ. ඒ බුරුමේ ඉන්න වෙලාවේදී මේ කොරියන් හාමුදුරුවෝගයක් අපිට ගිහින් හුඟා පිළිසර ගම්මානක ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ අර සුප් එකට මේ මාළු කටුවගයක් තිබිලා. මේ ආමතු ගිලිනකොට මේ කට ඇමුණා මෙතන. ඊට පස්සේ මේ දැන් මේක යන්නෙත් නැහැ එන්නෙත් නැහැ. උගුර පැහැව්වා. පැහැවුවට පස්සේ දන්න වේදකම් කරා. ඉතින් අපිත් ඉතින් මේ ශාංශ භාවනා කරගන්න නැහැ. පස්සේ මොකක්ද ක්‍රමයක් කරලා ඒ ඒ කට ගත්තා එළියට උපක්‍රමයකින්. ඒත් ඒ ශාංශට උණ. ඊට පස්සේ ඒ පැත්තේ යනවා එක්ස්ප්‍රස් කොච්චිය. සාමාන්‍ය නතර කරන්න. පස්සේ ස්ටේෂන් මාස්ටර් කිව්වා මේ රැංගුන් වලට යන්න ඕන හදිසි කියලා. ඊට පස්සේ රැංගුන් අපේ ප්‍රධාන කාර්යට දැනුම් දුන්නා. ඉතින් කෝච්චිය නැත කරලා තියෙන වැරදි තැන කොහරි වාහනයක් ගිහිල්ලා මේ හම්සෝ ගෙන්න ගත්ත කියනනේ ඔෆිස් එකේ ඉන්නකොට සයඩ වටේ ඇවිදින වෙලාවේ දැක්කලු මේ ඔෆිස් එකේ ඉන්නවා මේ කොරියන් ආම්දුරු සයඩ මතකයි මේගොල්ලෝ ඔක්කොම දැන් ඉන්නේ සෙම්මයින් වල නෑ මේ චවුටන් වල ඒක ඇත්තම 40ක් විතර ඇද අයි ආවේ කියලා. ඉතින් අර ආම්දුරු කියලා තියෙනවා මෙහෙමයි මට මෙහෙම කට්ටක් කරනවා උණ ගත්තා මම දැන් කොරියාවට යනවායි කියලා. මොකද කොරියාවට තියා අතන ඉඳලා මෙතෙන් දෙන්න තරම්වත් වටින ලෙඩක් නෙවෙයි කිව්වලු ඔබ. ඕවත් ගණන් ගන්නවද යෝගාවචරයෝ කියලා අරහාමුදුරන්ට හිතා ගන්න බෑ. එයා මේ වහාම වීස හදාගෙන ආපහු තමන්ගේ රටට ගියා. මේ උගුරේ අමාරුව කියලා මුන්නම ගණන් ගැනීමක්වත් නැහැ. ඒක නිසා අපිට ඒ වගේ මේ ජීවිතය කියන්නේ මොකද්ද දන්නේ නැත්නම් මේ කුරුලෑවක් ඇවිල්ලා පැහැව්වත් ස්පෙෂලිස්ට් කෙනෙක් ඕනේ. කෙස් ගහක් ඉදුණොත් ස්පෙෂලිස්ට් කෙනෙක් ඕනේ. දතක් හෙල්ලුනොත් ස්පෙෂලිස්ට් කෙනෙක් වань. මොකද මේවා ඒ තරම නිත්‍ය සංඥාවේ තියෙන. බඩ තියෙන්නේ යන්න තමයි වෙන මොනකොටද. යන යන දන බඩ යනවා මටත් එහෙමයි. නේද බෑනේ ඉතින්. යා මං යන යන දැන් වල බඩ යනවා. ගණන් ගන්න එපා බඩ කියන එක එහෙම එකක්. ඉතින් මේක භාවනාවට සම්බන්ධ කරන්න හදන්නේ අපි මේ අන්තර් සම්බන්ධතාවය. ඒ නිසා භාවනා කරන්න යනකොට ඒ ඕන දෙකට ලෑස්තිලා යන්න. වෙනසට වැඩිය හොඳට විස්තර වෙලා පේන එක තමයි මේකේ තියෙන දෝෂේ. ඒක දෝෂයක් නෙවෙයි. ඒක භාවනා නිසා වෙච්ච එකක්. ඒක නිසා මේ වෙච්ච වෙලාවට මේ බඩේ අමාරුව නිසා එහෙම නැත්නම් මේ තියෙන ගති නිසා කයේ හිත පිහිටුවා ගැනීමට උදව් වෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඒකත් ගන්න. එහෙම නැත්නම් ඒකත් සිරිතේ උදෝගයට වැඩියා කියලා සත්‍යමත් වීමට උදව්වක් කරගන්නා මිස ඒ බය චකිත විචිකිච්ඡා එන්න පටන් ගත්තොත් රෝගේ දෙගුණ වෙනවා. රෝගේ සුව සේවාවක් එන්නේ මේ රෝගේ දිහා බලන්න පුළුවන් නම් විතරයි. සාමාන්‍ය කමිටි නැත්නම් කියනවනම් අනුන්ගේ ලෙඩක් වගේ බලන්න පුළුවන්. ඒ නිසා මේිට වැඩි පරපතල දෙයක් ආවත් කියවන්න ආසනං චුල්ල සීහනාද සූත්‍රයේ කියවන්න මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ ඒ අවුරුද්ද 6 තුල වෙච්ච දේවල් ටික. පොතක ලියන්න බෑ. සබ්බිය පොතක ලියන්න බැරි දේවල් ලියවිලා තිනවා. මේ නොකා ඉඳලා වැටුණාට පස්සේ ඇටසැකිල්ල විතරයි. ඉතින් මේ ගොබළු දරුවේ ඉඳලා තියෙන්නේ මලකුණක් කියලා. ගිහිල්ලා ඇඟට චූ කරනවා. එක දරුවෙක් විතරක් ගිහිල්ලා මේ ඒක නම් සාහිත්‍ය ග්‍රන්ථවල තියෙන්නේ එලි එලිච්චිගේ බුරුල්ලක් කරන මේ මිරිකලා කිරිපාරක් විදලා තිනවා කටට. ඒ තුල ගාලා ඒ වෙලාවේ තමයි ක්ලාන්ත ගතිය නැතිලා ගොඩ ඇවිල්ලා තියෙන බලනකොට කොල්ලෝ ඇවිල්ලා ඇඟට චූ කරලා ගිහිල්ලා මේ මල මැනිච්ච දරකඩක් නැත්තම් මේ මේ ඇට තැකිල්ලක් කියලා. ඉතින් ඒව සරුවච්චන්හන්සේ ගෝලිය අපි. ඒව පතන්න එපා කාටවත් වේවා කියන්නත් එපා වුණොත් මේ ශරීරෙට ඕන එකක් දරන්න පුළුවන්. දරන්න බෑ කිව්වොත් බෑ. පුළුවන්කොත් පුළුවන්. ඒ නිසා බුදුහාමුදුර විතර කොයි බාලදක්ෂ ව්‍යාපාරය භික්ෂු සමාජයක් මිල කවුරක්වත් හැදුවේ නැහැ හදන්න උන්වහන්සේ ඒක 100%ක්ම උපදේශ 100ක් අත්දැකීම් 100ක් එක අඩියටම ගිහිල්ලා තමයි කියන්නේ මේ බය කරන්න හරි නැත්නම් අපායට බය කරලා එහෙම නෙවෙයි කියන්නේ. කරලා කියන්නේ ඒ නිසා මේව ගණන් ගන්න එපා. සත්‍ය පිටව ගන්න අරමුණක් කරගන්න මේ ලිපි සරණහන් කළා තියෙන විදිහට ඒකලා මේ ඉදිරියට යන්න අදිෂ්ඨාන ශක්තිය වඩා ගන්න එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම් දෙකේ ස්වභාව ලක්ෂණ බලමින් භාවනා කරන විට ඒ දෙක අතර හිදස වැඩි විය. තව තව ඉස්සරහට කරන විට හිදස විශාල විය. අව අවකාශයක් පමණක් ඉතිරි විය. සමහර පර්යංකවලදී සිතුවිලි ගලාගෙන එයි. රාග, ద్వේෂ සිතුවිලි වශයෙන් ඒවා හඳුනාගෙන ක්‍රියා නොකර සිතුවිලි දෙස මාගේ නොවන ලෙස අතහැර බලා සිටියෙමි. සිතුවිලි එකිනෙක ඇවිත් බිඳී යන සැටි දුටුවෙමි. ඒ සිතුවිල්ල හඳුනාගත් සිතද ඒ සමගම බිඳී යන අන්දම දුටුවෙමි. සිතුවිලි ගලා ඒම අඩු වූ විට නැවත ඉබේම පිම්බීම හැකිලිම මතුවිය. එවිට එය ඊතා සියුම්ම වැටහුණා. පරියංක භාවනාවේදී ශරීරයේ පුරාම පවතින මස්පිඩු පෙරලෙනවා දැනුණා. දිගටම උත්සාහයෙන් බලා සිටින විට මස්පිඩු ඇඹරි වේදනාව මතුවී එයි. විනාඩි 20ක් පමණ මෙසේ පැවති ටික ටික අඩුවිය. මට මගේ සතිය නොකඩී පවතින බව වැටහුණා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. නිතරම සතිය පෙරටුව තබමින් හැම ඉරියව්වක්ම අවදියෙන් පරිස්සමින් මේ කයේ ඇතිතතු වටහා ගනිමින් ඒ යම නිවන බොහෝ දුර නොවේයි දැන් මෙතනයි වටහා ගනිමින් කෙලෙසුන් බරිත අපහට හද පිරි කරුණාවෙන් නිතරම දම් දෙස න විදසුන් නුවණ පහදවමින් හිමියෙනි බොහෝ කල දීර්ඝායු ලැබ ගනිමින් බුදු සසුන බබලවමින් සැනසේවා ඒ යමා නිවනි. මේක ඇත්තටම මුල් කොටසට අවධානය යොමු කරන්න ඕනේ. ඒක විස්තර කතනයක් තියෙන්නේ. ඒ නිසා ඒ සතියෙන් බලන්න පටන් ගත්තට පස්සේ යම් වෙලාවක සතිය විනාඩි 5ක් කියන්නකෝ නැත්නම් පැයක් අඛණ්ඩව හිටියොත් කවදා හරි අඛණ්ඩභාවයේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ සතිය මගේ නෙවෙයි කියලා. අපි මෙතෙක් කල් කෙරුවේ මේ සතියේට ගෙට ගොඩ වෙන්න දෙන්නේ නැතුව මූණට කියලා ගහපු එක. කුණු වතුරක් කරපු එක. නොදකින් කියපු එක. කරබනිනකොට මේ සතිය ඉබේම ගෙටේනවා. ඒක හිතා ගන්න බෑ. සර්වචනාංශේ කිමූලක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සදාති සතාධිපතිය සබ්බේ ධම්මා කියලා. ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබ සතියේ තමයි ඉන්නේ. අපේ පෞකාරකමට අපි කියනවා කොළොල ලියනවා මට සතිය නැහැ කියලා. කවදා හරි නෑ මට සතියේ තියෙනවා කියලා ගත්තාම එහෙම ලියන්න පටන් ගත්තාම කවුරුත් නෑ කියන්න කෙනෙක් නෑ. මොන දේ වුණා සතියේ තියෙනවා. ඒක නිසා මොන දේටත් අධිපතිකම් කරනවා කියලා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සතාධිපතියම්. ඉතින් කවදා හරි ඒක තේරුම් ගත්තට පස්සේ යාට මිනිස්සු කියයි. කවදා හරි කියනවනම් මම සතිය පිටවන්න ගියට සතිය නෑ කියලා. ඉතින් ඔළුව අංජබජල් තමයි. මේ සතිය නැති බව දන්නේ කොහොමද? ඒ නිසා පොඩ්ඩක් ඔය මේ ඔළුවෙන් හිටගෙන ඉන්න එක කකුල් දෙකෙන් හිටගෙන බලන්න මේ සතිය තියෙනවනම් ඊටු සීල ගුණ ධර්ම වැඩ. ඉතින් අපි කියනවනම් අඬා අඬා බැටි බැටි චෝදන අනේ මට සතිය නෑ සතිය නෑ කියලා මේ සතිය පුතුම hinaවිල්ලක් කියනවා මෙහෙමත් අමන જાතියක් කියලා. මේ උපත්තියම හම්බෙච්ච සතිය තියාගෙන ඒක නෑ කියන හදන එක. ඒ නිසා මෙතන සතිය නෙවෙයි ආධිකරණ තියෙන්නේ. සතිය තියෙන බවට සමාදන් වීම විතරයි අවශ්‍ය කරන්නේ. ඒකට පරිශන කරන්න ඕනේ. ඒකට අකටතැබ්බ වෙන්න අරින්න ඕනේ. වෙලා බලන්න ඕනේ ওই සතිය ස්ථිර හානියක් වෙනවද? එහෙම නැත්නම් ඇත්තටම මගෙන් පිට වෙලාද? එහෙම නැත්නම් මම එහෙම පිටු වුණා කියලා මුලාවකට වැටලා ඉන්නවද කියලා. ඉතින් කවදා හරි ඒක තේරුම් ගත්තට පස්සේ ඒ බුද්ධියට දෙන මේ සතිය මගේ නෙවෙයි. ඒක ඉරියව්වක බැඳිලත් නැහැ. ඒක දවසේ වේලාවක බැඳිලත් නැහැ. ඒක මගේ කිසිම චර්යා ලක්ෂණයක බැඳිලා නැහැ. ඒක මේ අපිට උප්පත්තියෙන් හම්බෙන චෛසික 20 52ක් තියෙනවා කියලා හිතනකො ඒක එකක්. ඒ කාටවත් අඩු වැඩි වෙලා නැහැ. ඉතින් ඒක ඉස්සර කරගෙන ඒක සමාදන් වෙන මනුස්සයාට කියනවා ආර්ය පුත්කලෙක් එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් කියලා. කවුරු හරි කියනවනම් මට සතියේ නෑ මට බෑ කියලා ඉතින් අඥාන පෘථග්ජනයයි කියලා කියනවා. එහෙම නැත්නම් මේ මෝඩ පෘථග්ජනයයි කියලා කියනවා. ඒ නිසා මේක ජීවිතය ඇතුළත මේ මෙලියුමේ කියන්න හදන දේ අත්දක ගන්න බලන්න මේක තියෙනවා කියන හැඟීමෙන් වැඩ කරා. එහෙම තියෙනවා කියන හැඟීමෙන් වැඩ කරන පිරිසක් එක්ක නිකන් ගැවසෙන්න. එතකොට ඒක බෝවෙන ලෙඩක් බවටපත් වෙලා තමයි දැක් ගන්න පුළුවන් වෙයි. උප්පත්ති ඉඳලා ආපු මේ දේ දන්නවනම් අපි මේ තරම් ඊර්ෂ්‍යා කරයිද? අපි මේ තරම් අනුන්ට වෛර කරාවිද? අපි මේ තරම් අනුන්ට හූනියම් කරාවිද? අනුන්ට දුක පතාවිද? දන්නේ නැතිකම නිසා වෙලා තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් සතියේ තියෙන බව දැනගත්තොත් මානව ප්‍රජාවටම ඒකේ මුදිතාවක් ලැබෙනවා. ඒ නිසා එක්කෙනෙක් හරි කමන්නේ ඔක්කොමලා කරන්න යන්න එපා. බැලරන අමාරුයි. එක්කෙනෙක් හරි වුණොත් ඒ මනුස්සයන්ගේ මානවයට ආයි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන යන්නේ. ඒ ඒ සේවය අපි කරමු. අපිත් සැනසෙන අතර ඒ බාහිර සාසනෙත් වැඩෙන්න මේ සතිය විතර මැජික් එකක් මම දැකලා නැහැ. ඒ නිසා ඒක ලියවිලා තියෙන මුල් කොටසේ ඒකට සාදු කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින පළමු ප්‍රශ්නය ඉදිරිපත් කරන ලද්දේ මා විසිනි. එහිදී මා පවසා සිටියේ ආනාපාන සති භාවනාවේ මූල කර්මස්ථානයේ සිත පවත්වාගෙන සිටින විට එකවරම හිස තද බවට පත්වී වේගයකට ඇදී යන බවය. එහෙත් මාගේ කය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට ඇදගෙන සිටියේය. එසේ වුවත් මට සතිය පවත්වා ගැනීමට පුළුවන් විය. එම తত্ত্বය විනාඩි 10ක් පමණ තිබී නැති වී ගිය අතර විතන් සිටම මට හොඳින් සතිය පවත්වා ගැනීමට පුළුවන් විය. පැය 1යි විනාඩි 15ක් පමණ මා පරියන්කේ සිටියේය. මෙම අත්දැකීමෙන් පසු නැවත එසේ සිදු නොවිය. එහෙත් ඉන්පසු පරියන්කවල සිටින විට ශරීරයේ ගලක් බවට පත් වූ අවස්ථා ඇත. එහිදී ශරීරය කිසි ලෙසකින් සෙලවිය නොහැකි අතර හුස්ම හොඳින් දැනේ. එනිසා මා එම తත්වය ස්වභාවිකව යථා తත්වයට පත්වන්නට ඉඩ හැර පාරියංකයෙන් නැගිට්ටේය. වැඩස් වැඩසටහන නිමාව දකින අද දින තවදුරටත් භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒක තැනක මම හිතන්නේ ලොකු සාංශය ලියලා තිනවා. යෝගාවචරයා හතර මහ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියන්නේ. වායෝ ධාතුව ඇවිල්ලා වැඩ කරනකොට පුම්බන අකුලන ගති සා ඇදීන් තේරෙනවා. ඒතර එයා දැනගන්න ඕනේ මේ ඇඟේ පෙන්නුවාට මේ වායෝ ධාතුව තියෙන බාට ලකුණු. පාඨවි ධාතුව ආවම බර ගති හැල්ලු ගති, මුරුදු ගති, තද ගති, මුරුදු ගති, සියුම් ගති, මෙලෙක් ගති, තද ගති. ඕවා පේන්න පටන් ගන්නවා. ඉතින් මේ කයේ තමයි තේරෙන්නේ. ආපෝ ධාතු ආවට පස්සේ මේ පිඩු කරන ගති, වැగిරෙන ගති. උණුසුම ආවට පස්සේ කම්පන මේ උණුසුම් සිසිල් ගති පේනවා. ඉතින් ඔය එක එකක් පේනකොට වායෝ ධාතුව රංගනේ රංගනකොට පේන ලකුණු පඨවි ධාතුව පේන්නකොට නැහැ. ඒ මොකද වායෝ ධාතුව ඉන්නේ අනිත් තුනම යටපත් කරගෙන. යම් දවසක පඨවි ධාතුව එනකොට අනිත් තුනම යටපත් කරනවා. ඉතින් එක එක දවසට යෝගාචර වෙනවා. මගේ හිත වෙලාවට ගලක් වගේ, කය සමහරලාට ඌලඟට ආවිච්ච සරුංගලයක් වාගේ සමහර වෙලාවට මේ අග්ගලාවට පැණිමදි වෙලා හැමතැනම ඇලෙනවා වගේ සමහරට වතුර වැඩි වෙලා වැగిරෙනවා වගේ ඉතින් මේවා එනේන වෙලාවේ යෝගාචර ප්‍රශ්න කරනවා ඒ මොකද අර එකක්ම දිගටම තියෙන්න ඕන කියන නිත්‍ය සංඥාව. මේ කොයි එකක් වෙන්න පුළුවන් කියලා බැලුවොත් මේ ශරීරය කියන්නේ මේ හතර දෙනා, ඒ හතර දෙනා තට්ටු මාරුවක් තියෙනවා. එක්කනේ ප්‍රධාන චර්ය රංගනකොට අනිකට නිලීන වෙනවා. ලීන භාවයට යනවා. ඉතින් ඒ ප්‍රධාන චරිතයේ හැටියට අපිට දැනීම තියෙන හැබැයි අනිත් තුන් දෙනා පිටිපස්සේ ඉන්නවා. ඒ නිසා අපි හිතමු නිකන් නිදර්ශනයක් විදිහට මගේ දකුණු ධනහිත මුන්ටටම රත් වෙනවයි කියලා දරා ගන්න බැරි විදිහට පුපුරන්න රත් වෙනවයි කියලා. දැන් භාවනා කරන යෝගාචරය ඒක මේ උත්තේජෝ ධාතු උච්ඡන්න වීම විතර දැන්තට ඒකට අවධානය ඇද්දට ඒ යෝගාචරයට පුළුවන් නම් ශරීරයේ මේ වෙලාවේ අනික් කොටස් දිහා බලන්න මේක දැනුණට අනික් සියල්ල නිවන් දැකලා තියෙන වෙලාව. මේකට අපි අවධානය යොමු කරලා මේක ගැන කතා කරගෙන ඉන්න තමයි අපේ භාෂාව අපිට ඉඩ දෙන්නේ. එහෙනම් මේ යෝගාචර සමව බලලා මෙතෙන්ට අවධානය අදිනවා ඒ ඒ කෙලස් මම බැලුවොත් අනික් තැන්වල කිසිම කෙලෙසයක් නැහැ. කිසිම ආතතියක් නැහැ. කිසිම දැවිල්ලක් නැහැ. ඒක ගැන අපි කතා කරන්නේ. කතා කරන්නේ වද දෙන කැලේ විතරයි. ඒසා වද දෙන කැලෙන් ඇතුල් වෙන්න ඇතුල්ලා මේ වද නොදෙන කැලේ දිහා බලන්න එතන නිවන තියෙනවා. ඒක දකින්නෙත් නැහැ. අපිට හුරුත් නැහැ. අපිට තියෙන්නේ මේ දන්න වද දෙන කෑල්ල අරගෙන චෝදනා කරන එක විතරයි. ඒ තරමටම කෙලෙස් වලට කැමතියි. මේ තටුවක තියලා නිවන දුන්නට කිසි දෙයක් නැහැ. හරි පාළුයි කියලා විසිකරනවා. ඒ නිවනේ කොනක කෙලස් ටිකක් දාලා දුන්නොත් ආයේ කෑල්ල විතරක් ඉල්ලනවා. අර කෙලස් සීන් ටික විතරක් ඉල්ලනවා. අර තොගේ ඕනේ කැක්කම පිපුරුමක් එනකොට බලන්න ඒ කැක්කම පිපුරුම තියෙන එක නිසා ශරීරයේ අනිත් ඇඟවල කිසි දුකක් නැහැ. හැබැයි කවදාකවත් ඒකට අවධානය යොමු කරලා නැහැ. සාපේක්ෂව බලලා නැහැ අපි. අපිට පේන්නේ වැරදි කරන පැත්ත විතරයි. ඉතින් කවදාද මේ සාපේ? කවදාද මේ මාර පාෂේ? කවදාද මේ කෙලෙසියාවේ කෙලෙසයක් විදියට දකින්නේ? එදාට මේ රිදෙන තන තමයි ඇතුල් වෙන මකර තොරණ. ඒකෙන් ඇතුල් වෙන්නේ. ඇතුළේ රිදෙන්නේ නැති ගැන පොඩ්ඩක් බලන්න. එනත ඕනේ වැරද්දක් කරන මිනිස්සු දැකලා. ඒ මනස වැරද්ද තියෙනවා. වැරදි නැති පැත්ත බලන්න. කොච්චරක් හොඳ පැත්තේ. කවදාකවත් අපිට මේ මනුස්සයාගේ පේන වැරද්ද මිස ඒ වැරද්දට යටිපහුව වෙලා තියෙන හොඳ පැත්ත දකින්න බෑ. අපි ඒ තරම්ම අනුන්ගේ කුණ දකිනවා, තමන්ගේ කුණ දකිනවා, වැරද්ද දකිනවා, විශ්චිච්ච එක දකිනවා මිසක් තැම්පත් ගතිය දකින්න අපේ ඉඳුරන් කවදාකවත් යොමු වෙලා නැහැ. අපේ ඉඳුරන් යොමු වෙලා තියෙන්නම වැරද්ද දකින්නමයි. පරාජය දකින්නමයි. කෙලෙසිය දකින්නමයි. කෙලසණ්ඩමයි. අනිත් පැත්ත දකින්න ගිය මනසට පේනවා මේ ලෝකයා මේ මිනිස්සයා මොන තරම් අමනද අනුන්ගේ වැරදි දැකලා තමන්ගේ වැරදිත් දැකලා අනුන්ගේ හොඳ පැත්ත නොදක සිටීමේ මහා මුාවක මහා මුලාවක ගත වෙයි. මේක දැක්කට පස්සේ තියෙනවා ලෝකේ කොච්චර ලස්සනද කෝකේ ලෝකේ කොච්චර සුන්දරද ඒ උනට අපි දකින්නෙම වැරදි පැත්ත විතරයි. ඒ නිසා කවදා හරි සතිය පිහිටපු වෙලාවට මේ අපි අපි ඉන්න ලෝකේ හරිම සුන්දරයි. හැම හැම సౌందර්ය ලක්ෂණයක්ම තියෙනවා. නමුත් අපිට බලන්න බැරි මොකද ඇහැ යන්නේ වැරද්දට විතරයි. ඒ නිසා ඒ ධාතු මනසිකාරය හරහා වෙලාවට ප්‍රකට ධාතුව බලන්න එයා එනකොට තව ධාතු තුනක් යටපත් වෙනවයි කියලා හිතනද ලීන වෙනවයි කියලා ඒ කට්ටිය කොහොමද මේ මෙතන තියෙන භූමිකාව බලන්න ඒකට තමයි වේදිකාව සලස්සලා තියෙන්නේ රංගනේ රංගන්නේ එක ධාතුවක්. ඒතු තුන්දෙනා වේදිකාව සකස් කරනවා. අපි ඒක දිහා බලන්නේ. අපිට පේන්නේ රංගනේ විතරයි. ආන්නේ විදිහට මේ සාපේක්ෂව දෙකම බලන්න ගියාට පස්සේ අපි උපත්ති දවසින් අද දක්වා කිසි දෙයක් ලෝකේ වෙනස් වෙලා නැහැ. ওই රංගනේ තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණ එක දකින්ද පෙන්වන්න හදන දේත් බලන්න. ඒ පෙන්වන්න හදන්නේ වෙන මොනවද වහසංගන්න කියලා දැනන වසංගන දේත් බලන්න ගියාම සිද්ධි දෙකක වෙනසක් නැති තරම් එකම මේක කම්බිනේෂන් එක වෙනස් වෙනවා. උපාංග ටික නම් එකමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවෙන් ලැබුණ ශක්තියගෙන ආනාපාන සති භාවනාවට බැසගත්ෙමි. එෙහිදී විනාඩි 30ක් පමණ ගත වීමෙන් පසු සිත හා කය තැම්පත්ව අරමුණට බැසගත්ෙමි. සිත අරමුණේ දැඩිව බැසගත් පසු හදවතේ ගැස්ම වැඩිව බියවන ස්වභාවයකට පත්විය. නමුත් පෙර උපදේශ අනුව ජීවිතය බුදුන්ට පූජා කර අරමුණම ප්‍රධාන කර ගන්නට උත්සාහ දරුවෙමි. මෙම අවස්ථාවේදී බාහිර ශබ්ද ඇසුනද ඒ ගැන බැස ගැනීම දැඩිව නැත. නමුත් එෙහිදී භාවනාව නිසා හටගන්නා ක්ලේශ ධර්ම මමත්වයේ මතු කරමින් උපදී. එක් කකුලක වේදනාවක් පමණක් මතුවී පෙනෙද්දී මේ දුක්ඛ සත්‍ය බව සිතා නැවත අරමුණට ගියමි. මින් මතුවට සිත මධ්‍යස්තව තබා භාවනාව කළ යුත්තේ කෙසේද? ඉදිරියේ හසුවන බාධක භාවනාවට යොමු කළ යුත්තේ කෙසේද? මේක අපි මෙතික් සාකච්ඡා කරපු දේවල් බලනකොට යම් වෙලාවකට අපිට කාම තණ්හාව තියෙනවනම් ඒ කාම තණ්හා මතුවෙච්චලා භව තණ්හා හෝ විභව තණ්හා පෙන්වන්නවත් නෑ යා. ඒ තරම කාම තණ්හාව අපේ හිත ආතුර කරගන්න. උඟා ප්‍රයත්න කරලා කියන්නේ ගීගේ අතහැරලා භාවනා කළා රූප කර්මත්තානෙන් මතු කරන අපි කාම තණ්හාව යටපත් කරලා පස්සේ ඔන්න භව තණ්හාව පෙන්වනවා. හැබැයි ඒක සම්පූර්ණ චිත්‍රය හදනවා. ඒතකොට කාම තණ්හාව පෙන්නත් නෑ විභව තණ්හාව පෙන්නත් නෑ. ඒතකොට අපි ඒක මේ භව තණ්හාවල් ළඟන මැරෙන්න හදනවා. අයියෝ මෙච්චර භාවනා කරලා දැන් ඇවිල්ලා තියෙන මේම තැනක මෙතනත් ඉසේකක් කොම තියෙනවා බඩ එකක් කොම තියෙනවා කියලා ඊට පස්සේ අපි හිතමු මේකත් භවතණ්ණාවත් ඇඟල විභවතණ්ණාට ගියයි කියලා. එතකොට මේ යෝගාවචර කවදාකවත් මේ මම මේ කාමතණ්ණාව ගෙවම් කළා භවතණ්ණාව ගෙවම් කළා වතේරෙන්නේ විභවතණ්ණාව කියන හරීම පාළුයි හරීම කම්මැලි හරීම නිදිමතයි හරීම අනිෂ්ටිරයි. හරීම බයවතුන සුළුයි. අනේ කොහෙන් හරි අරමුණක් ගෙනත් දෙන්න මට. අනේ කොහෙන් හරි ගෙනත් දෙන්න කියලා ඉතින් කඩේ යනවා ඊට පස්සේ අරමුණු ගේන්න. ඉතින් ඒක නිසා මේ තුන් දෙනා අතර තියෙන සාපේක්ෂතාවය දන්නවනම් එයා දන්නවා කාමතණ්හාව කියලා කියන්නේ ලෝකයකටත් වැඩිය ලෝක කෙලස් ගුලියක්. ඒ ගුලිය දුන්නාට පස්සේ භව තණ්හා වෙනවා. භව තණ්හාවත් බැලූ බැලුම්ට පිරෙනවා. පිටුනට කාම තණ්හාවේ තරම් අපි වරදට බඳවන්නේ නැහැ. අනිතික ඊට පස්සේ ඒක ගෙවම් කරලා පස්සේ විභව තණ්හාවට යනවා. නිසා මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව සාපේක්ෂවම මැවිලා තියෙන වඩා හොඳ තැනකට තව ඉදිරියට යන්න තියෙනවා කියලා කටයුතු කරොත් එයා මේ සාපේක්ෂතාවාදය දන්න හේතුඵල ධර්මයේ දන්න පටිච්ච සම්පන්න භාවයේ දන්න කෙනෙක්. නැත්තම් ඊගායකට හඳරනවා. ඒ නිසා මේ විදිහට භාවනා කරනකොට මේ භව තණ්හා නියෝජනය කරමින් යම් යම් දේවල් මතුවෙනවා. ඒකට යට තියෙනවා නම් සාපේක්ෂතා ඥානයක් මම මේ මේක තියෙනවා කියන්නේ මම ළඟ දැන් කාම තණ්හාව නැහැ කියලා එහෙනම් ලොකු ලාභයක් ලබනවා. හරියට කකුල මෙතන දන වෙලාවේදී ඒක දන්න අතර කකුල ශරීරයේ අනෙක් කොටස් සැනසෙනවයි කියලා දන්නවනම් එයාට තේරෙනවා මේක ගැන කතා කරාට ඒක පොඩි දෙයක්. ශරීරයේ අනෙක් කොටස් ඔක්කොම සැනසෙනවා. එහෙම නැත්නම් ওই භව තණ්හාව ආපුවා මේක වදයක් තමයි. හැබැයි කාම තණ්හාව නැති බවට මේක නියෝජනයක්, නිමිත්තක්, අරමුණක්. අන්න ඒක නැත්තම් අපි එනේන දේ කරදරයක් කරගන්නවා. ඒක නිසා ඒ පොට්ටපාද සූත්‍රය එක තැනක ඒ මේ චිත්තහත් පුත්‍රජානසික සාකච්ඡා කරනකොට කියනවා යම් වෙලාවක ස්වාමීන් වහන්සේ මේ කාමතණ්හාවට අදාළ අපේ ඕලාරික අත්භාවය ප්‍රකට වෙලාවේ මේක තුලේ භවතණ්හාවක් රූප ලෝකයක් එහෙම නැත්නම් අරූප ලෝකයක් තියෙන බව යාට තේරෙනවා. එයා කාමෙම උපදිලා කාමෙම ගත කළා කාමෙම මැරලා යනවා. යම් වෙලාවක කවුරු හරි කාමෙ ඉපදිලා ඊගියත් ඇහැරලා බණ භාවනා කරලා රූප ලෝකයක් උපදවයි කියලා හිතමු. ඒක නාට කාම ලෝකෙට යන්නත් බෑ. ගියොත් රූප ලෝකේ විනාශ වෙනවා. ඒක නිසා රූප ලෝකේ ලෝකයක් කරගෙන යා ජීවත් වෙන ඒ වෙලාවට යාට කාම ලෝකේ ගැන කතා කරන්න යන්න බෑ. ගියොත් මේ තියෙන ධ්‍යානෙ කැඩෙනවා. අරූප ධ්‍යාන අරමුණු කරන්නත් බෑ කැඩෙනවා. එතකොට ඒ නිසා රූප ලෝකේ ඉන්න කෙනාට කාම ලෝකේ අරූප ලෝකේ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. තවත් දිනු වෙලා ගිහලා අරූප ලෝකෙට ගියොත් එයාට කාම ලෝකේ රූප ලෝකේ කොහොමවත් විශේෂ ගෝචර වෙන්නේ නැහැ. කියලා මේ අමුතුම දර්ශනයක් පෙන්නනවා හැම කෙනෙක් තුරම තුනම තියෙනවා ඌ එකක් ලොක් කරගෙන ඒක ලෝකයක් කරන ජීවත් වෙන මිනිහට අනිත් දෙක අදාළ නැහැ නමුත් එක ජීවිතයක් ඇතුළත විවංශය වේලාවක මේකේ ඉන්නවා ඊගාවෙක මේකේ ඉන්නවා ඊගාවෙක මේකේ ඉන්නවා කියලා එකින් එකට යනවනම් තේරෙනවා අපිට ලෝක තුනක් තියෙනවා. කැමැති ලෝකයක් තෝරාගැනීමේ හැකියාව තියෙනවා රූප ධාන අරූප ධාන තියෙන කෙනාට. එහෙම දන්නේ නැති කෙනා තියෙන කාම ලෝකේ විතරයි. ඒ නිසා එයා කාම ලෝක ගැන රචනා ලියනවා. නවකතා හදනවා. ටෙලි ඩ්‍රාමා හදනවා. ඒක රජ වෙන්න හදනවා. ඒ කොටස් බෙදා ගන්න හදනවා රණ්ඩු ගතුලේ. දන්නේ නැතිකම නිසා. ඒකට බුදු දානස කියනවා ඒක එහෙම තමයි. දෙනක්ගෙන් කිරි ගත්තට පස්සේ ඒකට කිරි කියනා මිසක ඒකට දීගිරි කියන්නෙත් නැහැ, බටර් කියන්නෙත් නැහැ, වෙනරු කියන්නෙත් නැහැ. ඒ කිරි වලට මොහොන් දැම්මට පස්සේ ඒකට දීගිරි කියනවා මිස ඒකට අයි කිරි කියන්නෙත් නැහැ, වෙනරු කියන්නෙත් නැහැ. දීගිරි වලින් යොදේ අයින් කරලා බටර් හැදුවට පස්සේ ඒකට කිරි කියන්නෙත් නැහැ, දීගිරි කියන්නෙත් නැහැ. ඒ බටර් වලින් බටර් සප්පි මණ්ඩේ හැදුවට පස්සේ ඒකට බටර් කියන්නෙත් නැහැ. මේ එක එකක් එක එකක් බවට පරිවර්තන වෙනවා. පරිවර්තන වුණාට පස්සේ කලින් නම ගැලපෙන්නේ නැහැ. කාට හරි පුළුවන් මේ හතරම පිළිබඳව අන්වේ ඥාණයෙන් බලන්න, සාපේක්ෂතාවයෙන් බලන්න, එයාට තියෙන මේ හැරෙන හැරෙන පැත්ත අල්ලගෙන අපි මේ අබිරමණය කරාට මේකේ විනාශ පැතිකඩ රාශියක් තියෙනවා. සා භාවනා කරන එක නා රූපාන්තරණයකට යනවා පරිණාමයකට යනවා දැන් අවුරුදු 40 ලක්ෂයකට ඉසලා නතර වෙච්ච පරිණාමය සිද්ධ වෙනවා මුදාන කියන අවුරුදු 7න් ඒ ටික තීරම වෙනවා දවස් 7 කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට ඉදිරිපත් වෙච්ච එක ලොකු කරගෙන ඒකෙන් කතන්දර ගොතාගෙන ඒකෙන් අනුරවට්ට ගන්න කරන මේ මායාව නිසා මේක මේ තුනෙන් එකක් කියලා තේරෙන්නේ ඒ වෙලාවෙම අනිත් දෙන්නක් තියෙනවා. ඒකට ලීන වෙලා අර ප්‍රසිද්ධ වෙච්ච එක නවනට වැඩිය පුම්බන්න කතා කරන නිසා, ඒ කියන්නේ අපේ අතිශෝක්තිය නිසා අපිට අර දී ඇති වෙලාවක මේ අනිකුත් විචල්්‍ය දේවල් එහෙම නැත්නම් අනිකුත් විකල්ප අපේ සන්තකේ තියෙන බව මතක නැති වෙනවා. ඒක නිසා අපි අර කරවිලි වැටිච්ච පණුව කරවිලි ගිලි ගත කරනා වගේ අපිට තියෙන ප්‍රභවය විභවය නොදැන මේ එකක ගත කරනවා. ඒ නිසා භාවනා ජීවිතයක් කියන්නේ ඒ හැම ජනෙල් කවුළු පියල් කප්පියම්පත් ඇරලා බලනවා මේ රූප ලෝකෙට ගියොත් මෙහෙමයි. අරූප ලෝකෙට ගියොත් මෙහෙමයි. කාම ලෝකෙට ගියොත් මෙහෙමයි. මේ එකම මිනිහා. ඇත්තටම බලනවා මේ මනසට මේ තුනේ එකක්වත් අයිති නැහැ. යන්න පුළුවන් නම් අභිරමණය කරන්න මේකෙත් හිටපන් මේකෙත් හිටපන් මේකෙත් හිටපන් කියලා. එතකොට තියෙනවා මේ තුනෙම නිදහස් කියලා. නැත්තම් අපි ඔය නොදැනුවත්කම නිසා එකක් අල්ලනවා. මේ කියන විස්තරේ ගොඩක් වෙලාවට ඔය භව තණ්හාවට අදාළ රූප ලෝකෙට අදාළ කොටස් ටික තමයි ඔය පෙන්ලා තියෙන්නේ. ඒක වෙහසක් හරි නැතුව හරි සාකච්ඡා කරන්න ඕනේ. කාම ලෝකෙට සාපේක්ෂව ඒක ඉතින් ඇත්තට අමාරු විෂයක්. නමුත් බුදුරජාණන් අපිට ඒක දීලා තියෙනවා. විපස්සනා වෙන්නේ නෙවෙයි අන්වේ ඥාණයෙන් බලන්න, චින්තාමය ඥාන වලින් බලන්න. ඒක මේ බුදුබණ අහන්න නැතුව, චින්තාමය ඥාන නැතුව කරන්න බෑ. හැබැයි මේ කියවනකොට තේරෙනවා දැන් අවශ්‍ය අඩුම කැඩම ටික ලෑස්ති වෙලා තියෙනවා. ඒ නිසා දිගට කරගෙන යනකොට ওই කියන කරුණු Taman තුලින්ම මේ තීත්‍ති වෙන්න ඉඩ තියෙන එක ටිකක් කල් ගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ලෙස මම පිම්බීම හැකිලිම කරමි. එහි පිම්බීම හැකිලිම වෙන් වශයෙන් නිරීක්ෂණය කරමි. ඇතැම් විට මූල කර්මස්ථානයේ සමග වෙනත් චලන අරමුණු ප්‍රකටව දැනේ. එවිට මූල කර්මස්ථානයේ ප්‍රකට නොවේ. එම වෙලාවට උදරයේ පිම්බීම හැකිලිම ලෙස නිරීක්ෂණ පදයේ නිරීක්ෂණ පදයක් සිහි කළ විට පිම්බීම හැකිලිම ලෙස විශේෂණ පදයක් සිහි කළ විට උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට වේ. ස්වාමින් වහන්සේ මෙසේ ස්වල්ප වේලාවක් පිම්බීම හැකිලිම නිරීක්ෂණ කරන අතරතුරම පපුවේ චලනයන් එක විට දැනේ. සම සමස්තය දෙස බලා සිටි යෙමි. උන්චිල්ලාවක් දෙකලවර මෙන් පපුවේ හා උදරයේ චලන නිරීක්ෂණය කරමි. තවත් ස්වල්ප වේලාවක් ඒ දෙස බලා සිටියේදී නාසයේ ආශ්වාස ප්‍රශ්වාස දැනීමක්ද වේ. එවිට ඇතැම් විට ඔන්චිල්ලාවක අග මැද මුල වගේ වේගයෙන් දැනීමක් වන අතර ඇතැම් විට වලල්ලක්සේ මෙම දැනීම චක්‍රාකාරව ඊතා වේගයෙන් දැනේ. ඇතැම් විට සමස්තය දෙස බලා සිටිමි. නොදැනී යයි. ඇතැම් විට තරමක අපහසුතාවයක් හා බියක් දැනේ. ස්වාමින් වහන්සේ පරියංකේ වාඩි වුණ සැනින්ම මට මෙලෙස වෙන අවස්ථා ඇත. එහිදී හිත මූල කර්මස්ථානයේ පිහිටනවාද? සමස්තය දෙස බලනවාද යන්න සිත දෝලණය වේ. කරුණාවෙන් උපදේශක් දෙනු මැනවි. සක්මනේදී පියවර 1 2 3 අවස්ථාවන්හිදී ආරම්භ කරන වේගය ක්‍රමයෙන් අඩු යන අතර ඇතැම් අවස්ථාවල 3 පියවරදීද ඔසවනවා, ගිනියනවා, තබනවා, තර්මක අප්‍රාණික බවක් එන විට නැවත එක පියවරින් එනම් වම්ම තබනවා, දකුණ තබනවා, සක්මන කිරීම සුදුසුද? භාවනාව ඉදිරියට කරගෙන යාමට ඊටා කැමැත්තෙමි. ඒ සඳහා උපදෙසක් පතමි. නැවත ඔබ වහන්සේගේ වැඩසටහනකට සහභාගී වන කාලයේ අතරතුරු අතරතුරු යම් ගැටලුවක් මතුවොත් ඔබ වහන්සේගෙන් ඊට පිළිතුරක් ලබා ගැනීමට හැකි ක්‍රමයක් තිබේ නම් වඩාත් හොඳයයි සිතමි. අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කල්පාවුෂයක්ම නිදුක් නිරෝගීව දිවිගෙවත්වා. ඒ කලින් කියන්න හදපු චිත්‍රය ලස්සන ඇඳලා තියෙනවා. මේක ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල අදහස් මම ඉදිරිපත් කරා දේශනාවෙත් ඉදිරිපත් කරා භාවනාවේ ප්‍රවිෂ්ඨයේ අරමුණෙන් තමයි ප්‍රවිෂ්ඨ වුණා දැසේ සමස්තේ පේන. ඒතර මේ සමස්තේ පෙනීම සතිය කැඩී යාමක්ද සතිය නැති සමාධිය නැතිවීමක්ද කියන එක යෝගාචරණ එක අන්දබන්ද වෙන ගතියක් තියෙනවා. මොකද අපි ඒකාග්‍ර කරනවා කියලා ඒකානමනටනේ දාන්න හදන්නේ. නමුත් ඒ අකුරෙන් ඇතුළට ගියාට පස්සේ සම්පූර්ණ ලෝකේ තියෙනවා. එතකොට මේ යෝගාචරණ මේ සම්පූර්ණ ලෝකයේ සතියේ කැඩීමක් නිසා වෙච්ච එකක්ද සමාධිය නැතිකක්ද කියලා සැකනම් ආයත් මූල කර්මත්තාන්ට එන්න කියනවා. සැක නැත්තම් සම්පූර්ණ එක සමස්තය දිහා බලන්න කියනවා. ඉතින් මේක ගිය ආ මග පිළිබඳව අඛණ්ඩ සතිය නැතිකමේ දෝෂයක්. ආමග දන්නවනම් තමයි දන්නවා මේ සතිය හරහා මම අරමුණ ඇතුළට ගිහිල්ලා අරමුණ ඇතුළේ තියෙන ලෝකේ ලබ්බෙතෝවිලි වගේ පේනවා. සමස්තයක් පේනවා එතකොට. එතකොට යෝගාවචරයට සැකයක් නෙමෙයි සතිය කැඩීම නිසා වෙච්ච එකක්ද සතිය වැඩිම තියෙන එකක්ද කියලා හොයන්න බෑ. සමාධිය කැඩුනද සමාධියේ ක්ෂණ මාත්‍ර වශයෙන් එන මේ චිත්ත එකග්ගතාවය ඇද්දි කියලා හොයන්න බෑ. ඉතින් මේකෙදි හරියටම මම අහලා නැහැ වෙන කායින්වත් ඔය බුරුමේ අපත්‍ත්‍ච පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා සැකනම් මූල කර්මත්තානේ පොඩ්ඩක් අතගාලා බලන්න. එතකොට තමයි සැක දුරු වෙනවා. එතකොට පේනවා මේ ආයශරයක් සමස්තෙට ගිහිල්ලා තියෙන බය වෙන්න එපා. ඒක භාවනා ප්‍රතිඵලයක්. ඒක භාවනා දියුණුවක්. ඒක ප්‍රතිපදාවේ ඉදිරියක්. දැන් කෙලස් කැපිල්ලක්. මේ සැකේ එනවා ආමග විස්තර නැත්තම්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම නිදර්ශනයක්. තමල්ලාට මට අහුනේ ඒකෙන්. මං කියන්නම් ඒකට තේරෙනවා නම් තමාට තේරෙන්න තියෙනවා. දැන් මම ඉපදුනේ නුවර පැත්තේදී අපිට කොළඹ එනවා කිව්වම බණ්ඩ නගරයට පැමිණිල්ල මහ ලොකු දෙයක්. ඉතින් අපේ ස්කෝල් වලින් ට්‍රිප් ඕගනයිස් කරනවා කොළඹ ආපුවම කටුගේ වළංග යන්නේ. ඉතින් ඒ කියලා තියෙනවා තල්මහේගේ යට තියෙනවා කියලා. ඉතින් කටත් අරගෙන අපි යන්නේ. ස්වාමීන් වහන්සේ කියන මේ වගේ දන්නේ නැති කෙනෙක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා කටුගෙට යනවා. කටුගෙට ගිහිල්ලා ටිකට් එකකුත් ගන්න ඇතුළට ගියාම එතන තියෙන එක කබඩ් එක සම්පූර්ණ මොහන්දජාරෝ මහන්දරාජෝ ශිෂ්ටාචාරය. ඒක දිහා බලනකොට එයාට ඒක ඇතුළේ ලෝකයක් තියෙනවා. කබඩ් එක ඇතුළේ ලෝකයක් තියෙනවා. අවුරුදු 6000කට පැරණි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඉතින් එයා මෙතන ඉඳගෙන නැත්තොත් දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා දැන් හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? දැන් මේ ඉන්නේ කටුගේ ඇතුලේ රටුවේ තියෙන කබඩ් එක සම්පූර්ණ විස්තර තියෙන. ඉතින් මෙතන ඉඳලා ගත්තොත් මම දැන් කොහෙද ඉන්නේ කටුගෙට යන්නේ කොහොමද කියලා හොයන්න ගත්තොත් එහෙම ඉතින් සිකියුරිටි කාඩ් එකකින් අහන්න වෙනවා මම මේ කටුගෙට යන්න හිතාන ආවේ දැන් ඉන්නේ මේ හරප්පා මොහන්දජාරෝ ශිෂ්ටාචාරක දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා ඇහුවා. එයාට කියන්නේ ඔබ ඉන්නේ දැන් කටුගේ ඇතුලේ තමයි කියලා. ඊට පස්සේ යහපතට ගිය ගමන් ඔන්න අපි යනවා වෙන ශිෂ්ටාචාර, රාවණ ශිෂ්ටාචාර. ඒකට ගියාට පස්සේ වෙනම ලෝකයක්. එතෙන්ද ගියාට පස්සේ ආයෙත් අංජ බදල් වෙනවා. මං කොතනද ඉන්නේ? කවදද ඉන්නේ? ඉතින් දන්නේ මේ කටුගේ ඇතුලේ තියෙන වෙන කබඩ් දෙකක් විතරයි කියන්නේ. ඒ වගේ ෆිෂ්ටි දුන්නාට පස්සේ විපස්සනාව මොන අරමුණට දුන්නත් ඒක ඇතුලේ සමස්තෙම තියෙනවා. ඉතින් අපි බයයි සමස්තෙට. මොකද අපේ අනන්‍යතාවය නැති වෙනවා. මම කවුද කියන එක නැති වෙනවා. නැත්නම් සක්කාය දිටේ නැති වෙනවා. මාන්නේ නැති වෙනවා. තෘෂ්ණාව නැති. ඉතින් ඒකට අපිට නිකන් බැලුමක් පුපුරලා ගියා වගේ. එහෙම නැත්නම් කූරු ඉලපතක ගැට ගහපෙක ලිහිලා කූරු ටික විසිලා ගියා වගේ වෙනවා. ඉතින් ඒතකොට මේ යෝගාවචරයට ආයශ්‍රයක් අර මම ආයෙන දෙන්නේ හොඳම වැඩේ තමයි මූල කර්මස්ථානට ගිහිල්ලා පොඩ්ඩක් ඇසුරු කරලා එනකොට අර බය ඇරෙනවා. හැබැයි මූල කර්මස්ථානට යෑම කාලේ නාස්තියක්. එහෙම නැත්නම් ආපසු යෑම. නමුත් ඇරචින සැකේ නිසා වෙන දෙයක් නැහැ. මේ නිසයි මේ නිසයි බුදුරණන්සේ මේ කායानुපස්සනාව කර්මස්ථානට තියාගන්න ඒක නැවත ඇවිල්ලා පුරගාලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගාවචරය දන්නේ සංකල්පයකද ඉන්නේ ප්‍රත්‍යක්ෂයකද ඉන්නේ මේ හිතුමනාපයක්ද මෝහයක්ද හීනයක්ද කියලා. නිසා වරින් වර වරින් වර මුලදී අර මූල කර්මස්ථානයේ ඇසුර ඔරියන්ටේෂන් එක ගන්න වෙනවා. ඒ ගැනීම කරන්න ඕන වෙලාවක කරන්න නමුත් පහුවෙනකොට විශ්වාසය ඇති වුණාට පස්සේ කම්මෝගෝචිකාගෝ කියලා ඔය එන සමස්තයට ගිය දවසේ තමයි අපි සෙල්ලක්කාර ජීවිතයේ විපස්සනාව පටන් අරගන්නේ. ඒ නිසා සදාචාරවාදියාට කවදාකවත් විපස්සනා කරන්න බෑ. ආගම ගරු කරන මනසට කවදාකවත් විපස්සනා කරන්න බෑ. එයා ඉන්නේ රාමුවේ. එයා කැමති නැහැ රාමුව කැඩෙනවා. ඒ නිසා ඒ රාමුව හරහා ගිහිල්ලා ඊට පස්සේ සමස්තය පෙන්නකොට ඒකට ගැළපෙන මානසිකත්වයට කියන යෝනිසෝ මනසිකාරය කියලා. අපි ළඟ අපි ළඟ තියෙන අර මැටි මානසිකාරය. අපි දන්න ටික විතරයි ආරසාවට තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ ඉඟියක් දෙනවා දන්න දේ තුල නිවන නොතිබෙන්නේ ඉඳී තියෙනවා. ඔය නොදන්න දේ තුල නිවන තියෙන ඉඳී තියෙනවා. ඒ නිසා කැමැතිද නිවනේ නාමයෙන් අනන්‍යතාවය අයින් කරන්න, දන්න දේ අයින් කරන්න. ඉතින් ඒක අමාරුයි තොග තොග බිස්නස් කරන්න. එක්කෙනෙකුට කරගතයි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නට උත්තරේ තමයි සැකනම් මූල කර්මත්තාන්ට යන්න. හැබැයි කාලේ නාස්ති වීමක්. අපසට යෑම. සැක නැහෙනි කාය ජීවිත নিরপেক্ষ නම් ඉදිරියට යන්න සක්මන් කරනකොට උනත් Taman පදනම නැහැ, පෙවුලනවා, කම්පන චංචල එනවනම් අපි වාහනේ කන්දක යනකොට හයි ගියර් එක දැම්මොත් ඉග්නිෂන් ගන්නවා. එතකොට අපි ලෝ ගියර් එකට දාගන්න ඕනේ. බර ගියර් එකට දාගන්න ඕනේ නැත්නම් අදින්න බෑ. ඒ වගේ තර්ඩ් ගියර් එක වගේ තමයි ඔසෝන යවනවා තබනවා. සෙකන්ඩ් ගියර් එක වගේ තමයි ඔසෝන තබනවා. ෆස්ට් ගියර් එක වගේ තමයි යවම දකුණු. ඉතින් එන්ජිනේරට අදින්න බැරි නම් බර ගියර් එකට දාගන්න. ඉතින් මේ බර ගියරට දැම්මයි කියලා ඉතින් පස්සට යනවා තමයි එන්ජින් තෙල් ටික පිච්චෙනවා තමයි. නමුත් එන්ජින් එක බෑ කියනවා මොකද කරන්නේ? ඊට පස්සේ ගැම්ම ආවට පස්සේ ඕනම් පුළුවන් මේ ලයිට් ගියර් එකට දාගෙන ඉස්සරට යන්න. ඒ නිසා ඒක හැසිරවීමට ලීවිච්ච පොත් බලාපොරොත්තු වෙන්න එපා. කරලම තමයි පුරුදු කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ගුරු පියාණන් වහන්සේ භාවනා පරියන්කේදී මා ලද අත්දැකීම් මෙසේ පිටුකොට දක්වමි. ආස්වාස ප්‍රස්වාසය ආස්වාස ප්‍රස්වාසය හති හලමින් මෙනෙහි කළෙමි. වම දකුණ වම දකුණ හති හලමින් මෙනෙහි කළෙමි. මෙනෙහි කර හිස රදයේද සෑදුනි. භාවනාව සාර්ථක වූ දිනවල උද්‍යෝගයෙන් උඩ පැන්නෙමි. අසාර්ථක දිනවල නිකට අල්ලේ තබාගෙන වද උනේමි. වැරදීම් වලදී කිපී සිතින් බණිමින් ශාන්ත දාන්ත පෙනුමකින් මුහුණ සරසා ගැනීමට තදින්ම සතිය පිහිටුවා ගතිමි. එක වමක එක දකුණක ඇතුළත ඇති විචිත්‍රත්වය ලෝකය දකිද්දී අනුන්ගේ ඕපාදූප සෙවීමටද අමතක විය. මගේ මූල කර්මස්ථානයේ අතහැර ලෝකයේ වටේ රවුම් ගැසීමට ඇබ්බැහි තිබුණද මා නොදනුවත්වම සති යහලුවා ඊට නැවත පැමිණීමට පාර කපා තිබුණි. සතිය නැමැති CCTV කැමරාව මා තුළට හැරි සෑම ඉරියව්වකම සිතුවිල්ලකම දැනීමකම තොරතුරු මට වාර්තා කර දෙන ලදී. වැඩිහිටියෙකු වුවද මාතරම් දඩබ්බරයෙකු තුන් ලෝකයේම නැතිව ඇති බව දැනුනි. භාවනා ලෝකයේ ඇතිතරම් සෙල්ලම් කෙරුවෙමි. කහ පාට පුංචි කුකුළු පැටවුන් රැලක්සේ අපි සමගියෙන් භාවනා කළෙමු. රිලවුන්ද අපේ භාවනාවට එකතු වූහ. කුණ්ඩල්ලෝද පැත්තකට වී බලා සිටිය. උන්ගෙන් අපට කිසි කරදරයක් නොවිය. එක පවුලේ දරුවන් මෙන් එකට කාබී ජීවත් වුනිමු. සංවිධායක මෑණියන් වහන්සේ විසින් බුදුපාමුල පිදීමට මල් දහසක් ගෙන එනු නොදටුවෙමි. බුදුපාමුල ජීවිත පූජාවට සැරසෙන සෙබල සෙබලියන් පිරිසක් සමග වඩිනු දුටුවෙමි. ඔබ වහන්සේ විසින් අපගේ මුල ධාතු ධර්ම රසයෙන් හා ජීවයෙන් පණ ගැන්වූ සේක. කාරුණික ගුරු පියාණන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝා සම්පන්නිය ලැබේවා. නිවනින්ම සැනසේවා. සාදු සාදු සාදු. හොඳ කමටා. මේ ඉන කූඩල්ලන්ගෙන් ආන්න ඕන ඕගොල්ලෝ කරදර කෙනදට කූඩල්ලන්ට ඕගොල්ලෝ කරදර කරාද කියලා. උන ගියාට පස්සේ තමයි උන් අපිට කියන්නේ. මේ ඇවිල්ලා මෑණියෝරුයි ආම්තුරු ඇවිල්ලා එක එක જાති ලේ જાති දාලා අපේ තේ සෞතු කරලා ගියයි. රිලවුත් ඒ වගේ ඉඳලා හිටලා චෝදනා කරනවා. ඇවිල්ලා කාලා කරබන ඵලයල්ලකෝ මේ අපිත් එක්කත් හැප්පෙන්න එනවා. මේ මෑණි කෙනෙක් කියලා දිතන්නේ ආම්තුරු පැටියෙද? ආ, දන්නේ නැහැ ඉතින් මොකා වුණත් කන්නේ අර කවි ලියන ආමතුරු දෙන්නට දෙන්න ඕක. ඒතකොට ඒ කට්ටිය හොඳ මට කවි ටිකක් ලියලා දෙයි. ඒක මේ මේ මොකද අපි දන්නේ නැති සාහිත්‍යයක් තියෙන්නේ. අපි පොඩි ආමතුරු දෙන්න ගන්නවා තා පොඩ්ඩකින් මේ <laughs> බજાર එකට. පොඩි ආමතුරුන දෙන්න ඕනේ ඒකට තොරතුරු. එතකොට ඒගොල්ලෝ ඒවා දාලා කවි ලියලා අපිට ඉස්සරහට තව හොඳ හොඳ ඒවා අහන්න හම්බ වෙයි. එච්චරද? තව තියෙනවා ස්වාමීන් වහන්සේ. අද කියමු කියමු ඉක්මනට වෙලා ගිහින්. වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙතෙක්කල් අපි පරියංක භාවනාවේදී එන එන සෑම අරමුණක්ම ඇතිවන ආකාරය, ගෙවි යන ආකාරය උපේක්ෂාවෙන් දක්මින් භාවනාව ඉදිරියට දිගින් දිගටම කරගෙන ආවා. පින්වත් ස්වාමින් වහන්සේ මින් ඉදිරියට නිවන් දකිනාතුරුම අපි කල යුත්තේ ඒ ආකාරයටමයි කියා තමයි මට වැටහුනේ. එය නිවැරදිදයි මට පහදා දෙනමින් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවත් එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය පැවැත්වීම පිළිබඳවත් වැටහුණා. මේ ගෝර කටුක සසර දුකින් අත් මිදීමට නිසිමඟ පෙන්වා දුන් ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා මේ ආත්ම භාවයේ අන්තිම ආත්ම භාවයේ වේවායි මම ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔබ මේක අර අර ප්‍රශ්නේ නැවත පැත්තකින් අහන්නේ එනේන අරමුණු ඔක්කොම බලන් සිටීමද භාවනා කිව්වොත් මේ භාවනා නොකරන වෙලාවෙත් ඒකනේ කරේ. ඔය මොකක්ද ඒතර භාවනා කරයි කියලා අපිට හම්බෙලා තියෙන දෑවැද්ද. භාවනා කරන වෙලාවේ හම්බෙන් දෑවැද්ද තමයි හැකයක් ආවොත් මූලස්ථානේ තියන්න ඕනේ අරමුණ දන්නවා. එහෙම නැත්නම් කාන්තාරේ තමයි ඉන්නේ ക്ഷേම භූමිය දාන්න. ඒ නිසා අදිශයක් වුණොත් මූල කර්මස්ථානට යන්න පුළුවන්. භාවනා නොකරන ජීවිතේ පටන් ගන්න තරම් නන්නත්තරයි මැදත් නන්නත්තරයි අගත් නන්නත්තරයි නන්නත්තර බව දැනගත්තට ക്ഷേම භූමිය දන්නේ ക്ഷേම බඳ විශ්වාසයක් නැහැ. දැන් භාවනා කරන කෙනත් කාන්තාරේ තමයි. හැබැයි එයා දන්නවා මෙච්චර දුරකින් ආවල් දිශාවේ ക്ഷേමේ තියෙනවා, නිර්වෘල් තැන තියෙනවා, නිර්මල තැන තියෙනවා, නික්ලේශී තැන තියෙනවා කියලා එයාට ඕන වෙලාවක එතෙන්ට යන්න පුළුවන් බව අත්හදාවල්ලා තියෙනවා. එනිසා ඒක තියෙන ආවල් පැත්තේ අච්චර දුරින් ඒකෙ මෙන්න මේ මේ ටික තියෙනවා කියලා දන්න නිසා එයාට ධර්ම ආරක්ෂාව තියෙනවා. ඒ නිසා නැත්තම් භාවනා ජීවිතයේ මේ ජීවිතේ කිසි වෙනසක් නැහැ. මේකේ තියෙන්නේ මේකේ සරණ යායුතු පිහිට යායුතු ക്ഷേමයේ අශෝකං විරජං ക്ഷേමං දන්න තරම් දුර තියෙන නිසා එයා බයක් බයකින් නෙවෙයි කාන්තාරේ ගත කරන්නේ. කවදා හරි ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් බව දන්නවා. සාක්ෂාත් කරලා පස්සේ ക്ഷേම භූමියේ ඉන්න බෑ. ආයසරක් කාන්තාරට බයි. නැත්තම් ගමනක් නැහැ. හැබැයි එයා යන්නේ මෙතන ക്ഷേම භූමිය මෙච්චරක් ඈඩ් කරලා ආවා මෙතනකින් යන්න පුළුවන් කියන විශ්වාසය. ඉතින් ඒකට අපි මුලින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ගත්තට පහුවෙනකොට තමන්ගේ කයම තමයි ക്ഷേම භූමිය වෙන්නේ. තමන්ගේ කයම තමයි නිර්මල තැන වෙන්නේ. තමන්ගේ කයම තමයි නික්ලේශී තැන වෙන්නේ. ඒක අරමුණු කරපු ගම ඔය සියලු කෙලෙස් වාෂ්පීකරණය වෙනවා. ඒ නිසා මේකම තමයි ක්‍රමය. හැබැයි මේක නෙවෙයි ක්‍රමය. අන්නේ විදිහට මේ රූප කර්මස්ථානයේ සරණ යාම, සතිය ඉස්තිරින් තබා ගැනීම, විචිකිච්ඡාවක් නැතුව මේක කිරීම කියන කරුණු ටික යෝගාවචරයට හම් වෙන ආනිසංශ කියලා කියයි. වන්දනීය පූජනීය අවසරයි ගරු නායක හිමියනේ සීලානම් භික්කවේ ආහාරෝ යදිදං කල්යාණ මිත්තතා හොඳ පැවතුම් වැඩිවීමට කලන මිතුරු බව ආහාරයකි පොහොර නැති තනගස වැඩෙන්නේ නැත තෙල් නැති වූ විට පහන නිවී යයි කයට ඕනෑත් කරන ආහාර ගැනම දඟලන ලෝකයා සිතේ සැනසුමට අවශ්‍ය කරන ආහාර ගැන සිතනවා අඩුයි අද ලොවට අවශ්‍ය ආහාර වන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. අපට ඔබ වහන්සේ මේ සසුන් ගුණ වඩා ගැනීමට උතුම් කල්යාණ මිත්‍රයෙකි. මේ වදයක් පිරී තිබෙන්නේ මේ පැණියේ ගුණයත් මිහිරත් පිරීගත් මේ පැණි අපට සාදා දෙන මේ මැස්සාගෙන් ලොවට සිදුවන සේවය මොනතරම් විසිතුරුද මී පැණි හදා ලොවට බෙදෙන මී මැස්සෙකුසේ ඔබ වහන්සේ වැනි උතුම් කලන මිත්‍රයාණන් වහන්සේගෙන් ලොවට සිදුවන සේවය බුද්ධ ශාසනයට වන මෙහෙය මොනතරම් විසිතුරුද පින්වත් ගරු ධම්මජීව ගුරු පියාණනි ලොවට සැනසුම දීමේ වාසනාව තව තව දියුණු වේවා. සරස් සරසෙන් එළවෙන් කියමින් සිටි අපට යා කියා මෙන් නිවන් මඟ ශක්තිමත්ව යන්නට මඟ පෑදුවේ ඔබ වහන්සේය. ඉතින් මෙවන් උතුම් බුදු පුතෙකු ලොවට දායාද කළ ඔබ වහන්සේගේ උතුම් මව්පියන් ඒකාන්තයෙන්ම නිවුනේය. ඒ අයටද මෙපින් අයිති වේවා. මේ දින 10 තුල අපේ අපේ කයෙන් සිතෙන් වචනයෙන් දැන නොදැන වරදක් සිදු වූයේ නම් පාද නමස්කාරයෙන් සමාව අයදෙමි. සාදු සාදු සාදු මිදීමට සසරින් බුදුමඟ කියා දුන් වඳිමි ගුරු පියාණන් සැමදා සදහැ සිටින්. එසේම මෙම දින 10 භාවනා වැඩසටහන බොහෝ කරදර ලෙඩ දුක් මැද සංවිධානය කළ ඉපලෝගම ප්‍රදීපාමෑණියන් වහන්සේද පින් දීමෙන් සිහිපත් කරමි. වෙනදා මෙම මෙහෙණි මෙහෙණි වැඩසටහන් වලට ගරුතර හාමුදුරුවන් වහන්සේලා දෙනමක් තුන්නමක් පමණ සහභාගී වුවත් මෙම වැඩසටහන උතුම් සංඝරත්නයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වුණා. අපේ පුංචි පුංචි ස්වාමින් වහන්සේලාගේ මුළු සසුන් දිවියටම මේ දින 10 මහා ශක්තියක් පන්නරයක් වනවාට නොඅනුමානය. මෙම වැඩසටහන මහා සංඝරත්නයේද මෙහෙණින් වහන්සේලාද සහභාගී කරවා මෙම වැඩසටහන සංවිධානය කළ ප්‍රදීපා මෑණියන් වහන්සේට තවත් මෙවන් වැඩසටහන සංවිධානය කරන්නටද මේ දිවියේම නිවන් දකින්නටද නිදුක් නිරෝගී දීඝාසිරි ලැබේවා සාදු සාදු සාදු මේ දින 10 පුරාවට අපට සිව්පසයෙන් උපස්ථාන කළ මීතිරිගල ආරණ්‍ය සංවිධායක මණ්ඩලයට ද දායක දායිකාවන්ටද අප කරගත් පින් අයිති වේවා මේ වැඩසටහනට සහභාගී වූ දිඝා වතුරේ කේමා මෑණියන් වහන්සේ සාදු සාදු සාදු